ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ සෑම ඉරිදා දවසකම අපේ මේ භාවනා මධ්‍යස්ථානෙහි පිරෙන මේ භාවනා වැඩසටහන හා සම්බන්ධ වෙන්නටයි පින්වත් හැම කෙනෙක්ම සැදී පැහැදී සිටින්නේ එහෙනම් මේ භාවනා පන්තිය සඳහා යොදන කාලය බොහෝම අර්ථ සම්පන්න වෙන්නට ඕන. විශේෂයෙන් මේ කාලය තුල පින්නතුල්ලාගේ සිත්වල අනිවාර්යයෙන්ම කුසල් සිත්ම පහළ වෙන්නට ඕන. කුසල් සිත් පහළ කරගන්නවා කියලා කියන්නේ සිහියෙන් ඉඳීම තමයි. එහෙමනම් අපි භාවනා කරනවා කියලා කියන්නේ සිහියෙන් ඉඳීම. මේ හැමෝම දන්නවා සති කියන চৈতසිකය සෑම කුසල් සිතකම යෙදෙනවා. දැන් සම්පතිත්ත සාධාරණ চৈতසික හතක් තියෙනවානේ සිතුවිලි. පස්ස වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසකාර. මේ කියන চৈতසික මේ කියන සිතුවිලි සෑම සිතකම පහළ වෙනවා. ත්‍රිසංගත සතාගේ ඉඳලා හැම කෙනෙකුගේම ලෝතර බුදුරජාණන් වහන්සේට පවා මේ සබ්බචිත්ත සාධාරණ සිතුවිලි හැම සිතකම පහළ වෙනවා. අන්න ඒ වගේ තමයි සියලුම කුසල් චිත්තවල අකුසල් චිත්තවල නෙවෙයි කුසල් චිත්තවල ඒකාන්තයෙන්ම මේ සති කියන চৈতසිකේ පහළ වෙනවා. එහෙමනම් පින්වත් හැමෝම මේ ගත කරන කාලය මේ මොහොත මේ මොහොතේ ජීවත් වෙන්න මේ හැමෝටම අවකාශය ලැබුණොත් ඇත්තටම පින්නතේ ඒවා කුසල්. ඒවා පිළිබඳව අමුතුවෙන් මේ හැමෝටම කියන්න දෙයක් නැහැ. එහෙමනම් අපිට මේ සසර කතරින් එතර වන්නට අනිවාර්යයෙන්ම මේ සාංශාරික ගමනේ තියෙන ආදීනව පැත්ත දකින්නම ඕන. දැන් මේ මිනිසත් භවයේ පවා අපේ මේ මනුෂ්‍ය ජීවිතේ පවා අපි සුඛ සංඥාවෙන් සැපක් හැටියට දකිනවා නම් අපිට පින්නතුන මේකෙන් ගැලවෙන්න බෑ. ඒක හොඳටම කල්පනා කරලා බලන්නකෝ ඕනම දෙයක යහපත් පැත්තක් හොඳයි කියලා දකිනවා නම් එතනින් ගැලවෙන්න බෑ. එතනින් ගැලවෙන්න නම් ආදීනව දකින්න ඕනේ. ආදීනව දකින්න නැතුව අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුත්තේදී මොන තරම් මේ සාංශාරික බිය ඇති වෙන ආකාරයට මේ සසර ගමන පිළිබඳව බය ඇති වෙන ආකාරයට උන්වහන්සේ ධර්මකාරණා පැහැදිලි කරලා තියෙනවා. දැන් බලන්න ලෞතර බුද්ධ රාජ්‍යයට පවා පත්වන්නට මහා කරුණ ඒ කරුණිකයන් වහන්සේට ඒ කාම පින්නතුන් අර පුබ්බේ නිවාසානුස්සති කියන ඥාන උපකාර වුණා. දැන් අපි මේ හවස් කාලෙත් ඒ ත්‍රිවිද්‍යාවන් පිළිබඳව පුංචි හැඳින්වීමක් කළා. දැන් බලන්න එදා මේ මහා බෝසතාණන් වහන්සේ බෝධි මූලේ වැඩ ඉඳගෙන ඒ වජිරාසනයේ වැඩ ඉඳගෙන උන්වහන්සේ මහා අධිෂ්ඨානයක් කරලා මගේ ජීවිතේ ගියත් මම මේ සත්‍ය අවබෝධ කරගන්න නැතුව මේ ආසනෙන් නැගිටින්නේ කියන පරම අදිස්ථානෙන් තමයි උන්වහන්සේ වාඩි වුනේ. වාඩි වෙලා දැන් තථාගතයන් වහන්සේ ආනාපාන සති කර්මස්ථානය. ඒ කියන්නේ මේ කර්මස්ථානයට මහා පුරුෂ කර්මස්ථානය කියලා කියන්නේ අපේ බෝසත් බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි ලොව පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා පාදක කරගන්නේ මේ කර්මස්ථාන. ඉතින් අපේ මහා බෝසතාණන් වහන්සේ මේක පාදක කරගෙන හොඳට සිහිය දිනු කළා. පින්නතුනේ සිහිය උපරිමයට මුන්වහන්සේ දිනු කළා. ඒ සිහිය උපරිමයට දිනු කරා කියලා කියන්නේ චතුත්පත් ධානයේ දක්වාම සිහිය උන්වහන්සේ දිනු කළා. දැන් චතුත්ථ ධානයේ දක්වා සිහිය ලියුණු කරනවා කියලා කියන්නේ බොහෝම සෙවුම් තියුණු සිහියක්. එතකොට චතුත්ථ ධානයේ දක්වා උන්වහන්සේ මේ සිහිය ලියුණු කරන ඊළඟට උන්වහන්සේට මේ මොහොතේ පහළ වුණා මේ ප්‍රථම යාමේදී මේ පුබ්බේ නිවාසානුස්සති කියන ඥානය. පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් තමයි උන්වහන්සේ මේ ආපු සසරෙහි ස්වභාවය දැක්කේ. පුබ්බේ කියන්නේ පෙර අනුස්සති පුබ්බේ නිවාස කියන්නේ වාසස්ථානය අනුස්සති කියන්නේ සිහි කිරීම. ඉතින් උන්වහන්සේ පෙර වාසස්ථාන සිහි කරන්න පටන් ගත්තා. එකෙන් දෙකෙන් පටන් ගන්න ආත්ම 100 200 ඔය විදිහට සංවත්ත විවත්ත කල්ප දක්වාම බැලුවා. බලනකොට මේකේ කෙලවරක් නැහැ. උපදින එකමයි තේන්නේ. ඉතින් උන්වහන්සේට පුදුම කලකිරීමක් ඇති වුණා. අහෝ මේ සසර ගමනක හැටි. දැන් මේ පින්නතුලාට උනත් අපි හිතමු සිහිය දිනු කරලා දිනු කරලා ධාතු ස්මරණ ඥානයෙන් පහළ වුණොත් නැත්නම් මේ පොබ්බේ නිවාසානුසති ඥානය ඇති කරගන්න ලැබුණොත් පින්නතුනේ ආත්ම 100ක් බැලුවොත් කොහොම කියේවි? පොදුම කලකිරීමක් ඇති වෙනවා. අන්තික හොඳට හිතට ගන්නට ඕන මේ පොබ්බේ නිවාසානුසති ඥානය කියන එක බුදුරජාණන් වහන්සේට විතරක් නෙවෙයි රහතන් වහන්සේලාට මේ ශාසනයෙන් බැහැරව අබුද්ධෝත්පාද කාලවල තපස් දම් රකින තාපසයන්ටත් පහල කරගන්න පුළුවන්. ඇති කරගන්න පුළුවන්. හැබැයි මේක වෙනසක් තියෙනවා. මහා කාරුණිකයන්න් වහන්සේට තින් කල්ප ගණන් බලන්න පුළුවන්. ඒ දක්ෂතාවයේ රහතන් වහන්සේලාට එහෙම නෑ නමුත් යම් කිසි ප්‍රමාණයකට බලන්න පුළුවන් ශාසනයෙන් බැහැරව වෙනත් තාපසවරුන්ට ওই පංච අභිඥා ඔය නොඑක් විදිහට ඔය ලෞකික සමාපත්තියෙන් උපදවපු අයට යම් කිසි ප්‍රමාණයකට බලන්න පුළුවන්. එහෙමනම් හොඳට මතක තියාගන්න නිවන් දකින්න මේක ප්‍රත්‍යක්ෂ කරන්න ඕන යම් යම් මට්ටමකට. එහෙනම් මේ ත්‍රිවිධ්‍යාව කියන එක දැන් අපිට එකපාර මුලට කුලුවට යන්නේ විද්‍යාචරණ සම්පන්න ගුණයේ තියෙන ඒ ත්‍රිවිද්‍යාව. ඒක බොහොම උසස්. නමුත් පින්නතනේ ඕනම කේනාශ්‍රවයන් වහන්සේට මේ කුප්පේ නිවාසානුසත් ඥානය පහළ වෙනවා. ඉතින් අපේ මහා බෝසතාණන් වහන්සේටත් මේක පහළ වුණා. ඒක තමයි උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙලා අනමතග්ග සංයුත්තේදී මේ සසර ගමන ගැන උන්වහන්සේ පැහැදිලි කළේ. උන්වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ මහ පොළවේ තියෙන පස් නෙල්ලි ගුලිතරන් පුංචි ගොඩා ගුලි බවට පත් කරලා මහා ගුලි ගොඩක් ගහලා මේ මගේ තාත්තා මේ තාත්තගේ තාත්තා මේ තාත්තගේ තාත්තා කියලා අර පස් ගොලිය ගොලිය දැම්මත් පස් ගොලි ටික ඉවර වෙන්න පුළුවන් කියනවා. නමුත් පිය පරම්පරාව ඉවර වෙන්නේ නැහැ කියනවා. එතකොට බලන්න මේක කොහොම ගමනක්ද කියලා. ඊළඟට මව් පරම්පරාව ගැන ඒ සංයුත්තේම සඳහන් වෙනවා මේ ලෝකයේ තියෙන සියලු තුරුලතා. කියන්නේ ගස් කොළන් ඔය නොයේක් දේවල් තියෙන මේ වැල් හැම එකම කපලා පුංචි අඟල අඟල විතර කෑලි වලට කපනවා. කොහොම ගොඩක් ගෙහෙයිද? දැන් මේ ඥානාරාම භූමියේ තියෙන ගස් කොළන් ටික කපලා ඒ විදිහේ පුංචි පුංචි කෑලි වලට ගොඩ ගැහුවොත් කොච්චර ගොඩක් තියෙද? එතකොට මේ කලවතු ගොඩ මේ කොළඹ දිස්ත්‍රික්කය ඊළඟට බස්නාහිර පළාත මේ පළාත් නවයේ මේ රට මේ ලෝකය අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් මේ ලෝකයේ තියෙන සියලුම ගස් කොළන් කපලා ඒ විදිහට අඟ ළඟල කපලා ගොඩක් ගහනවා. ගොඩක් ගහලා මේ මගේ අම්මා, මේ මගේ අම්මගේ අම්මා ඔය විදිහට දානවා. ඒ ගොඩ ඉවර වෙන්න පුළුවන් කියනවා මව් පරම්පරාව ඉවර වෙන්නේ නැහැ කියනවා. එතකොට බලන්න පින්නතුනේ මොන තරම් සසර ගමනක්ද මේ අවිද්‍යාවෙන් වැහිලා තියෙන නිසා අපිට තේරෙන්නේ සියලුම දේවල් මේ ජීවිතේ තමයි ඔක්කොම ඕනේ කියලා. නෑ සසර ගමන අපි පුදුම තරම් දුක් විඳලා තියෙනවා. ඒ වගේම පුදුම තරම් සැප විඳලා තියෙනවා. හිතාගන්න බැරි ගමනක් අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ ගමන නවත්තන්න මේ ත්‍රි සද්ධර්මය සම්මුඛ වෙච්ච වෙලාව කියලා කියන්නේ පුංචි වෙලාවක් නෙවෙයි. ඉතාම වටිනා වෙලාවක්. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ දිගින් දිගටම දේශනා කරන මහණෙනි එක පුද්ගලයෙක් තමන්ගේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් මේ සතර පුරා අඳපු කඳුළු මේ මහා සාගරයේ ජල කඳට වඩා වැඩි කියනවා. නිකන් හිතන්න දැන් මේවා නිකන් මේ කඩතාවට කියපුවා නෙවෙයිනේ මහා කාරුණිකානන් වහන්සේ ਸਰවඥතා ඥාණයෙන් දැකලා මේවා දේශනා කළේ. එතකොට බලන්න සාමාන්‍යයෙන් පුද්ගලෙ මේ ජීවිතයේදී එක ජීවිතයකදී අඬන කඳුළු ගත්තොත් පුංචි ප්‍රමාණයක් නේ පුංචි කෝපයකට පොල් කට්ටකට පිරෙන්න තරම්වත් අඬන්නේ නැහැ. එතකොට බලන්න සතර පුරා මේ ඇලක දොලක ගංගාවක නෙවෙයි මහා සාගරයේ ජලයේ තරම් අපි අඬලා තියෙනවා කියුවාම ඒකෙන් අදහස් වන්නේ පින්නතුනේ මේ සාංශාරික ගමන අනවරාකයි කෙලවරක් නැහැ දැන් මේ කෙනෙකුගේ ජීවිතයක් අරගෙන බැලුවොත් ආපස්සට ආපස්සට ආපස්සට ගියොත් පින්නතුනේ කෙලවරක් හොයාගන්න බෑ දැන් බුදුරජාණන් වහන්සේ පවා පුබ්බේ නිවාසානුසුති ඥානෙ මේක බලන්න ගියේ නෑ. උන්වහන්සේ මේක බලන්න ගියා නම් එහෙම වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නෑ. උන්වහන්සේට බණ කියන්න හම්බෙන්නේ නෑ. දැන් තමන් වහන්සේගේ විතරක් නෙවෙයිනේ. අන් අයගේ ජීවිතත් බලන්න ගියොත් කොහොමවත් මේක කරන්න බෑ. අන්න ඒකයි මේක අචින්තයේ ධර්මයක් මේක නිමාවක් නෑ. ආරම්භක කෙලවරක් මේක හොයාගන්න බෑ. එහෙමනම් පින්නතුනේ ඒ වගේ මහා පුදුම ගමනක් අපි හැමදෙනාම ඇවිල්ලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට ඒ මහා බෝසතාණන් වහන්සේට මධ්‍යම යාමේදී පහළ වුණේ චතුප්පපාත ඥානය. ඒ කියන්නේ දිබ්බ චක්කු ඥානය. චතුපපාත ඥානය පහළ වෙනකොට මේ චුති උප්පත්ති මේ සත්වයන් උපදිප්පති මැරෙන ආකාරය චුති ප්‍රතිසන්දි උන්වහන්සේ දැක්කා හරියට ගෙවල් දෙකක් තියෙන තැන දැන් ගෙවල් දෙකක් ළඟ තියෙනවා ගෙවල් දෙකක් ළඟ තියෙනකොට ඈත ඉඳලා බලා ඉන්න කෙනෙකුට ඒ ගෙදර ඉඳලා මේ ගෙදරට යන අයත් මේ ගෙදර ඉඳලා ඒ ගෙදරට යන අයත් පේනවා. අන්න ඒ වගේ මහ බෝසතාණන් වහන්සේට පෙනෙන්න පටන් ගත්තා මේ සත්‍යයන් කර්මානුරූප උපදින ඒ වගේම චුත වෙන උපදින මේ අවස්ථා. අර ගෙවල් දෙකට මාරු වෙනවා වගේ උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ දකිනවා දැන් කර්මානුරූප අකුසල කර්ම කරන අය ඒ කර්ම කර්මයට අනුරූපව ඒ දුගති උපදින හැටි. උන්වහන්සේක පැහැදිලි කරනවා මහා කාන්තාරයක කෙනෙක් ගමනක් යනවා. යනකොට දැන් ඒ ගමනාන්තයේ තියෙන මහා ගිනිවලක්. ඒ ගමනාන්තයේ මේ මිනිස්යා ඒ පාරේ දිගටම ගියොත් ඒ ගිනිවලට වැටෙනවා. අන්න ඒ වගේ අවීචි මහා නරකයට වැටෙන පුද්ගල උන්වහන්සේ දැක්කා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා තිරිසං අපායට. අර විදිහම කාන්තාරයේ ගමනක් යනවා. අසුචි වලක් තියෙනවා. දැන් උන්වහන්සේ දකිනවා ඒ කාන්තෙන් මේ පුද්ගලයා මේ අසුචි වලට වැටෙනවා. ඒ කරන කර්මානුරූපෝ යා වැටෙන තැන. අන්න ඒ වගේ තිරිසං අපායට ඊළඟට උන්වහන්සේ പ്രേත ලෝකයට වැටෙන සත්‍යෝ දැක්කා. අර වගේම කාන්තාරයේ ගමනක් යනවා. කාන්තාරයේ තියෙන මේ අතු ඉති නැති කොළ නැති ගහ. ඉතින් කාන්තාරයක කඳක් විතරක් තිබ්බහම කිසි හේවණක් නැහැනේ. අන්න ඒ වගේ එතනක් දුකක් තමයි. උන්වහන්සේක දැක්ක කර්මාන රූප උපදින හැටි. ඊළඟට නැවත කාන්තාරයක යනකොට යම් කිසි පුද්ගලෙක් මොන ගහක් තියෙන තැනකට යනවා කාන්තාරේ. කොළග අතු තියෙන ගහක් මුලට. අන්න ඒ වගේ කියනවා මනුස්ස ලෝකේ. මේ මනුස්ස ලෝකේ උපදින්න රැස් කරගන්න කර්ම උන්වහන්සේ දැක්කා. එහෙනම් දැන් මේක අපිට සැපයක් හැටියට ලැබුණට කාන්තාර ගමනක් ඇවිල්ලා පුංචි හේවණක් විතරයි තියෙන්නේ. ඔය හේවණ හැම වෙලෙම තියෙන්නේ නැහැ. එතකොට බලන්න පින්නතුනේ එහාට මෙහාට යනකොට තියෙන්නම රසනේ. අන්න ඒ වගේ තමයි මේ manuss ලෝකයේ මහා සැපතක් නෑ. මේකේ දුක් ගොඩක් තියෙන්නේ පුංචි සැපයක් තියෙනවා. අර ලැබෙන පුංචි ආස්වාදයට සියලු ආදීනව අපට අමතක වෙලා යන එකයි තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ මේ චතුපපාත ඥාණයෙන් දැක්කා ඒ වගේ කාන්තාර භූමියකින් ගිහිල්ලා මහා මාලිගාවකට යන අය. ඒ තමයි දිව්‍ය ලෝක හයට යන අය. මේ කර්මානුරූපව. ඔය විදිහට පින්නතුනේ අන්තිමට උන්වහන්සේ දැක්කා හොඳ ගස් කොළන් තියෙන ക്ഷേම භූමියකින් ගිහිල්ලා පොකුණකට ගිහිල්ලා හොඳට විඩාව සංසිඳවාගෙන ගිමන් හරින අය දැක්කා. ඒ තමයි පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා ඒ චතු සත්‍ය අවබෝධ කරගන්න පුද්ගලෝ දැක්කා පුතුපපාත නාමයෙන් ඊට පස්සේ තමයි පත්‍යම යාමේදී තමයි උන්වහන්සේට ආශ්‍රවක්ෂේ ඥානය පහළ වුණේ ආශ්‍රවයන් ශ්‍රය කරන ඥානය හැබැයි මේ ආශ්‍රවක්ෂේ ඥානය නම් බුද්ධ ශාසනය තුලම පමණයි තියෙන්නේ මේ ආශ්‍රවයන් ශ්‍රය කරන ඥානය ආශ්‍රව කියලා කිව්වම පින්නතලා දන්නව කාමාශ්‍රව, භවආශ්‍රව, දිත්තාශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේ ආශ්‍රව කියලා කියන්නේ මේවා හොඳට පදන් වෙලා තියෙන ඕන දෙයකට ඔරොත්තු දෙනවා මේ ආශ්‍රව. දැන් බලන්න ඔය අරිෂ්ඨ වර්ගෙම හදාගත්තාම පල් කරන ඒවා පින්නතනේ ඕන කාලයක් තියාගන්න පුළුවන්. ආශ්‍රව කියලා කියන්නේ පැරණි අකුසල් මුල්. ඒවා ලේසියෙන් මරන්න බෑ. අන්න ඒ වගේ අකුසල මූල තමයි මේ කාමාශ්‍රව, භවආශ්‍රව, දිත්තාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා කියන්නේ. ඒතර මෙන්න මේවා සහ මුලින්ම උන්වහන්සේ නැති කරලා තමයි ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් උනේ. එහෙමනම් මේ සිද්ධාන්තයම තමයි පින්නතුනේ අපිත් මේ චතුසත්‍ය අවබෝධ කර ගැනීම තුළින් සිද්ධ කරන්නේ. එහෙමනම් අපි මුලින්ම මේ සසර ගමනට නැත්නම් මේ සාංශාරික ගමන පිළිබඳව ලොකු කලකිරීමක් ඇති කරගන්න ඕන. දැන් මේ මනුස්ස ලෝකේ වුණත් මහා සැපයි සැපයි කියලා හිතනවා නම් කොහොමද ගැලවෙන්නේ? ගැලවෙන්න බෑ. එහෙමනම් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාරන්න මේ අවබෝධය අපට තියෙන්න ඕන. දැන් විදර්ශනා ඥානවල නිබ්බිධානුපස්සනාව කියලා ඥානයක් තේනවනේ. ඒ නිබ්බිධාව කියලා කියන්නේ ඇත්තටම මේකට කලකිරෙන්න ඕන. පංච උපාදානස්කන්ධයට කලකිරීමක් ඇති වුනේ නැත්නම් මේකෙන් ගැලවෙන්න බෑ. එහෙමනම් අපේ පින්නතර දැන් බණ අහනවා, සිල් ආරක්ෂා කරනවා, හැමදේම කරනවා. ඒ අතරට අනමසග්ග සංයුත්තේට සම්බන්ධ නොඑක් දේශනා බලලා ශ්‍රවණය කරලා ඒ වගේ මේ ජීවිතයේ අත්දැකමුත් පාදක කරගෙන මේ ජීවිතයේ කෙරෙහි පුදුම කලකිරීමක් බාහිර හැතෙන් ඇති කරගන්න ඕන. භාවනාවෙන් ඒක තව තියුණු කරගන්න පුළුවන්. හැබැයි ධර්මඥානයමුත් අපි මේක ඇති කරගන්න ඕනේ. අහෝ මේක මහා පුදුම ගමනක් මම එක්ක ස්ථලයෙන් හැම තැනකම ඉඳලා ඇවිල්ලා තියෙනවා. ඒ නරක තිරිසන් പ്രേත අසුර තියෙන ඒ වගේ ඉඳලා ඇවිල්ලා තියෙනවා. දැන් නරක කිව්වහම දැන් බලන්න එතන උසුපත් නරක කොච්චර තියෙනවද? ඊළඟ රට මහා නරකේ සංජීව කාල සූත්‍ර ඒ ආදි වශයෙන් තාප ප්‍රතාප ඔය විදිහට පින්නතුනි සඳහන් වන අටමහා නරකයේම අපි ඉඳලා තියෙනවා. ඊළඟට තිරිසන් අපායේ, പ്രേත ලෝකේ වගේ ආවිෂ මොන්න තරම් ආයු ප්‍රමාණයක් අපි ඉඳලා තියෙනවද? දැන් අවීචි මහා නරකයේ ආවිෂ කල්පයයි. අවීචි කල්පයකින් ආවිෂ ඉවර වුණාට එකපාරම මනුලෝක දිව්‍ය ලෝකයට යනවා. ක්‍රමානුකූලව තමයි ඉතින් ඕක ටික ටික ඉස්සරහට එන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකනේ අර කනකැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ වැඩක් කියලා කියන්නේ. මේ මනුෂ්‍ය ජීවිතයක් ලබන එක. එහෙමනම් පින්නතුනේ බලන්න මොන තරම් ගමනක්ද ඇවිල්ලා තින්නේ මේක නිරතුරුවම හිතන්න ඕන. මේක හිතනකොට තමයි අපට මේ ජීවිතයේ පිළිබඳව එපා වීමක් සිද්ධවන්නේ. මේක දේශය නෙවෙයි. අවබෝධයෙන්ම කලකිරීමක් ඇති වෙනවා. ඊළඟට මේ කලකිරීම පාදක කරගෙන ඕන්න දැන් අපේ අවශ්‍යතාවයේ තියෙන්නේ සසර ගමනින් ගැලවෙන්න. ඉතින් මේ ගැලවීම සඳහා එක පාරටම කලකිරීම නැත්තම් බාහිරින් අවබෝධය ලැබිච්ච හැටිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ වැඩපිළිවෙලක් දේශනා කළා තියෙනවා. ඒ වැඩපිළිවෙල ගැන අපි හොඳට හිතට ගන්නට ඕනේ. දැන් බලන්න ශාසනය හඳුන්වන්නේ සීල සමාධි ප්‍රඥා. එහෙනම් අපි මේ අවබෝධයත් එක්ක කල්යාණ මිත්‍ර ඇසුර ලබලා සද්ධර්මයේ තුලින් අපි අවබෝධයේ යම් කිසි මට්ටමකට ලබාගෙන ශ්‍රද්ධාවත් මුල් කරගෙන ඔන්න අපි සීලය හදාගන්න ඕන. සීලවන්ත භාවය. ඒක පින්නතරට හොඳට තේරෙනවා. මොකද මේ සසරින් එතර වෙන්න ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අපි නියැලෙන්න ඕන. එහෙනම් අපේ සීලවන්තකම කියලා කිව්වහම පරිපූර්ණ සීලය කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලයත් එක්ක සිල්වත්කම හදාගන්න ඕන. ඊළඟට ඒ සීලේ පිළිපදලා සීලේ එක ලක්ෂණයක් තමයි සමාධිය පිණිස උපකාර වෙන සීලයක් අපි ආරක්ෂා කරන්න ඕන. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්න මේ සීලය උපකාර වෙනවා සමාධියට කියලා. එතකොට දැන් සමාධිය දියුණු කරන්න පින්නතුනේ සිහිය දියුණු කරන්නම ඕන. සිහියෙන් තොරව සමාධියක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිවෙලට බලපුවාම සමාධියට ඉස්සරහින් තියෙන්නේ සිහිය. එහෙමනම් සිහිය හොඳට දියුණු කරන්න ඕන. දැන් බලන්න එදා මහ බෝසතාණන් වහන්සේට බුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගන්නත් සිහියම තමයි උපකාර වුනේ. එහෙනම් මේ සිහිය උපරිම වශයෙන් දියුණු කරන්න ඕන. දැන් අපේ ගොඩාක් අම්මලා භාවනා කරන අය ටික වේලාවක් සිහියෙන් ඉඳලා දැන් මම මොකද්ද කරන්නේ දැන් මොකද්ද කරන්නේ කියන එකමයි අහන්නේ. අන්න එතනක් පුංචි පැහැදිලි කිරීමක් කරලා දෙන්නට ඕන. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ විනය පිටකේ ගත්තහම විනය පිටකේ හොඳට දන්න ඕන කෙනෙකුටම තේරෙනවා එක ශික්ෂා පදයක් ගත්තහම පින්නතුනේ හරියට අර ආණ්ඩු ක්‍රම විවස්ථාව වගේ. ඒක මොකද්ද? දැන් තියෙනවනේ විවස්ථාවේ ඔන්න මෙහෙමයි, ඒ වගන්ති ඇල ඉරක් ඊළඟට මෙහෙමයි ඊළඟට ඒක වගන්තියක් දීලා ඒකේ පින්නතුනේ අනුකාණ්ඩ අනුප්‍රඥප්ති ගොඩාක් තියෙනවා. අන්න ඒ වගේම තමයි විනය පිටකයක්. ශික්ෂාපදයක් පනවලා ඕක මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මෙන්න මේ මේ වුණොත් මේ මේ ආකාරයට මේකෙන් ගැලවෙන්න මෙහෙමයි මේකේ අනාපත්ති වාරය මෙහෙමයි ආපත්ති වාරය මෙහෙමයි අංග මෙහෙමයි මෙන්න මෙහෙමයි කැඩෙන්නේ ඔය විදිහට පින්නතුනේ එක ශික්ෂාපදයක් ගත්තාම ඒකට කියනවා සත්ත දසාකාරය කියලා. ඒ ශික්ෂාපදේ 17 ආකාරයකට පින්නතුදි තියෙනවා බලන්න. ඒකෙත් අනුප්‍රඥප්ති කෙලවරක් නැහැ. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ වදාළ දේවල්. දැන් මම මේ ටික කිව්වේ සාමාන්‍ය මේ ශාසනයෙහි සීලයෙන් සීමා වෙන්නේ නැහැනේ. සීලයෙන් නිත්තාවන වේ සීලය. සීලය උපකාර කරගන්නේ සමාධියට. එතකොට බලන්න සීලයට උපකාර වන මේ සමාධිය පිළිබඳ සීලයට උපකාර වන මේ ශික්ෂාපද පිළිබඳව බුදුරජාණන් වහන්සේ මොන තරම් ගැඹුරෙන් එක ශික්ෂාපදයක් ගත්තාම ওই පාරාධිකාපාදී පින්නතුනේ පිටු ගානක් ඒක විස්තර වෙනවා ප්‍රඥාප්ති අනුප්‍රඥාප්ති අනුප්පන්න පඤ්ඤාප්ති ওই විදිහට. එකම ශික්ෂා ශික්ෂාපදේ. සමහර වෙලාවට හිතා ගන්නත් බැන්නේ ਸਰවඥතා ඥානෙ. ඒකනේ අද ගොඩක් ওই ස්වාමීන් වහන්සේලා කියන්නේ. අද මේ තාක්ෂණයේ දින උනාට බුදුහාමුදුරෝ කොහෙන්වත් ත්‍රිංගන්න ඉඩක් තියලා නැහැ කියලා. ඒ කියන්නේ ඇත්තටම පින්නතුනේ කිසිම භික්ෂුන් වහන්සේ නමක් දැන් බොහෝ ස්වාමීන් වහන්සේලා කතා වෙනවා ඒක හරි පුදුමයි. අද මේ තාක්ෂණයේ දිනුනා කියලා කිසිම පිටුවකට වෙට්ටු දාන්න තැනක් නැහැ මේකේ. ඒ තරම්ම ඒ තරම්ම පුදුම සහගතව බුදුරජාණන් වහන්සේ මේ ශිකපද පිළිබඳව දේශනා කළා කියලා. දැන් මම එතනදී තේරුම් ගත්ත දෙයක් තමයි මේ සීලය සම්බන්ධව මෙච්චර පෙරවල දක්වා දේශනා කරපු බුදුරජාණන් වහන්සේ දැන් උන්වහන්සේගේ ඉලක්කය අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්නනේ. එහෙමනම් නිවන පිළිබඳව නිවන පිළිබඳව අපට ප්‍රස්ථාපිරුණක් නැත්තම් ප්‍රස්ථාරයක් කියලා උන්වහන්සේ පිරිනුවන් පෑවේ නැහැ. දැන් පින්නතරට මම කියන එක තේරෙන්න ඇති මේ ශීලය පිළිබඳව දසමයට දේශනා කරපු බුදුරජාණන් වහන්සේ නිවන පිළිබඳවත් දසමයටම දේශනා කරලා තියෙනවා. ආ දැන් අපි සිහිය දියුණු කළා දැන් මොනවද කරන්න ඕන ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම කරොත් හරියද අර ආලෝකයේ දැනෙනකොට කොහොමද දැන් නොපෙනී යනකොට නොදෙනී යනකොට කොහොමද පින්නතුනේ ඒවා දැන් සතිපට්ඨාන සූත්‍රව මොකක්වත් තේනවද සතිපට්ඨාන සූත්‍රය මොකක්වත් නැහැ. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ පදානාති පදානාති පදානාති. ඒ කියන්නේ දැනගන්න, දැනගන්න, දැනගන්න. ඒ කියන්නේ සිහිය. සිහියෙන් තොරව උන්වහන්සේ එක වචනයක් දේශනා කළා නැහැ. එතකොට බලන්නකෝ දැන් අර සමාධියට උපකාර වන සීලය ගැන 4.0 දේශනා කරලා නිවන පිළිබඳව මගදී උන්වහන්සේ නවත්තන්නේ නැහැ උන්වහන්සේ දේශනා කරන සිහියම තමයි. එහෙනම් පින්නතුල්ලා දැන් නොදෙනී ගියත් ඒත් ඉතින් ඒ සිහියම දිනු කරන්න. දැන් බලන්න එදා මහබෝසතරන් වහන්සේට පවා ඒ සිහිය දිනු කිරීම තුළින්නේ මොබ්බේ නිවාසානසත ඥානය පව පහළ වුණ එකට අමුතු දෙයක් කරවෙන්නේ නැහැ. එහෙනම් මේ පින්නතුලත් හොඳට හිතට ගන්න නිරතුරුවම කීය. දැන් අපි හිතනවා අපිට පැයක් විතර හිටියාම ඔක්කොම දැන් ලොකුවටම ඔක්කොම හරි කියලා. එහෙම නෙවෙයි. තියෝණු සිහියක් අපිට තියෙන්න ඕනේ. ඒක මං අව탁ෂේරු කරනවා නෙවෙයි. ඇත්තටම අද ලෝකෙත් එක්ක සංසන්දනය කරලා බලනකොට එක විනාඩි 5ක් මේ භාවනාවකට වාඩි වෙනවා කියලා කියන්නේ ඒක රත්තරන් වගේ දෙයක්. ඒකේ වටිනාකම කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් පින්නතොනේ මේ සිහිය පුදුම විදිහට දියුණු කරන්න ඕන. මේ සිහිය දියුණු කරනකොට ඒ කෙනාට කරන්න ඕන දේ විශේෂයෙන්ම ධර්මයේ තුල පිහිටලා ඉන්න කෙනෙක් නම් ඇත්තටම තියුණු සමාධිය තුළින් එයා ඒ කාන්තේම මේ පංච පාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකිනවා. දැන් බලන්න ඔය තියුණු සිහිය පවත්වාගෙන යෑම තමයි අමාරු. විපස්සනාව කියන එක පින්නතුනේ හොඳ තියුණු සිහියක් තිබුණොත් විපස්සනාව කියන එක මේ සසර පුරුදු කරලා තියෙන්නත් ඕන. හැබැයි මේ මොහොතේ මෙයාට විපස්සනා වඩලා කෙලස් නැති කරන්න පුළුවන්. ඇයි දැන් බලන්න ලංකාවේ කතා පුවතක් තියෙනවා පින්නතුල අහලා තියෙනවා. ධම්ම රක්කිත කියන මේ මහරහතන් වහන්සේ උන්වහන්සේ බොහෝම හොඳට මහානදම් පෙරුවා. හරිම සංවරශීලී මුළු නගරයේම මුළු පළාතේම මුළු රටේම හිටපු සියලුම ජනතාව හිතාගෙන හිතාගෙන සිටි උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. උන්වහන්සේ දැන් බොහොම අසාධ්‍ය මට්ටමින් දැන් ත්‍රිණවන් පාන්නට අපවත් වෙන්න සෝදානම් වෙනකොට යතුන් ගණන් මිනිස් එකතු වුණා මේ දැන් රහතන් වහන්සේ පිරිනුවම් පානවා කියලා. ඒ වෙලාවේ උපස්ථායකයන් වහන්සේ ඇවිල්ලා මහා ධම්මරක්කිත ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීන් වහන්සේ පිරිනුවම් පානවා කියන ආරංචියට මේ පන්සල මේ පලාතේ මිනිස්සු ජනකහය පිරිලා ඒ වෙලාවේ ධම්මරක්කිත මහරහතන් ස්වාමීන් වහන්සේ කියන අනේ මම එහෙම රහත් වෙලා නැහැ. මම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලා නිවන් දකින්නයි මගේ අපේක්ෂාව තියෙන්නේ. ඉතින් දැන් මේ උපස්ථායකයටත් හරිම පුදුමයි. උපස්ථායකයන් වහන්සේ සිතාන් හිටිය රහතන් වහන්සේ නමක් කියලා. උපස්ථායකයන් වහන්සේ කියනවානේ ස්වාමීනි මේක ලොකු ප්‍රශ්නයක්. ඔබ වහන්සේ කෙලෙස් සහිතව අපවත් වුණා කිව්වොත් මේ මිනිස්සුන්ට ධර්මයේ කෙරෙහි ලොකු කලකිරීමක් ඇති වෙයි. විපරිසර භාවයක් ඇති වෙයි. ආ එහෙනම් මට ඉතින් ඒක එහෙම තමයි. එහෙනම් චුට්ටක් එළියට යන්න මම කිව්වහම එන්න කියලා මතක් කළා. අනේ දැන් කොච්චර කය දුබල අවස්ථාවක්ද? උන්වහන්සේ අසුරසනක් ගහනකොට ආයෙ කැඳෙව්වා. ආ දැන් කියන්න කිව්වා ධම්ම රක්කිත ස්වාමීන් වහන්සේ රහත් වෙලා පිරිනවන් පෑවා කියලා. උන්වහන්සේ මොහොතේම තිලක්ෂණය වැටුවා. එහෙමනම් පින්නතුනේ අවශ්‍ය වන්නේ මේ තියුණු සිහිය. ඒ නිසා දැන් මොකද්ද කරන්නේ? දැන් මොකද්ද කරන්නේ කියලා අහන්න දෙයක් නැහැ ඉතින්. එහෙනම් අර විනය පිටකේ ශික්ෂාපදයන් ගැන ඔච්චර දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ආ දැන් ඔන්න සිහිය වෙල් ආවට පස්සේ මෙහෙම හිතන්න ඊට පස්සේ මෙහෙම හිතන්න එතකොට ආලෝකයක් එයි ඔය ඔක්කොම මනස්ගත ඇත්තටම පින්නතින් මම එහෙම කියන්නේ නොබියව එහෙම දෙයක් විනයට මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්න බෑ. දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා දාහොම දැන් කායානුපස්සනා භාවනා 14 සම්පූර්ණ වෙනකොට මෙන්න මෙහෙම වෙනවා. මෙහෙම එක එක ඒවා එනවා. හැබැයි ඉතින් හිත දිගනු කරනකොට ඒ වගේ අවස්ථා එනවා. මේ හැම එකක්ම හඳුන්වලා තියෙන විසුද්ධි මාර්ගයේ උපක්ලේශ හැටියට. එතකොට බලන්න දැන් කෙනෙක් උඩ ඉන්නවා දැක්කනම් නැත්තම් වතුර ටිකක් දැක්කනම් මොන මොන හරි දෙයක් දැක්කනම් ඒවා මේ නිවනට උපකාර වෙන ඒවා දෙයි. ඒවා උපක්ලේශ. ඒ වගේ හිත යම් කිසි මට්ටමකට දියුණු කරලා ওই වෙදකම් එහෙම කරන්නේ ගොඩක් අය. ඒ ඒ தත්වෙට ගිහිල්ලා පටම ධානයට ඔන්න මෙන්න එහෙම ගිහිල්ලා ඔන්න ලෙඩ සුව කරන පැත්තට අරහිමේ හැරුණාම ඔන්න ඉතින් කෙලෙස් වලට අහු වෙනවා. අද ඒ වැඩේ ටික කාලයක් කරගෙන යන්න පුළුවන්. හැබැයි අපේ ඒකායන පරමාර්ථය නිවන් දැකීමමයි ඒ නිසා මේ සිහිය කියන එක උත්තරම මට්ටමට අපි දිනු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ වාඩි වෙලා ඉන්න කාලේ විතරක් නෙවෙයි. දැන් මේ ගත කරන සෑම මොහොතක්ම බලන්න මේ මොහොත ජීවත් වෙලා බලන්න කොටසක් ඕන හොඳ අදිස්ථානයක් කරගෙන මේ විනාඩි 10 මම මේ මොහොත ඉන්නවා කියලා ගෙදර ඉන්නකොටම ඉතින් ඔය කරලා බලන්න ඕනේ. ඉතින් බොහෝම කිසියෙන් ඒ කියන්නේ දැන් කරනකොට දැන් මොකක් හරි දෙයක් ආ කරනවා කරනවා කපනවා කපනවා කොටනවා කොටනවා කියනවට වඩා එහෙම තමයි පොත්පත්වල තියෙන්නේ. ඉතින් ඒක ලියන්න වෙන්නේ එහෙමනේ. නමුත් කරනකොට කරන්නේ එහෙම නෙවෙයි. පින්නතනේ යම් කිසි දෙයක් කරන්නේ කරන දේ වෙන දේ දිහා බලා ඉන්නවා. දැන් ආනාපාන සතිය කරන්නේත් එහෙමනේ. හුස්ම රැල්ලක් උඩට ගන්නවා පහළට ගන්නවා කියලා අමුතුවෙන් කරන්න යන්නේ නැහනේ. කෙරෙන දේ දිහා බලා ඉන්නයි තියෙන්නේ. ඊළඟට දැන් අපි යනකොට ආම හිතලා යනවා යනවා කියලා එහෙම කරන්න ගියොත් ඒක අමුතු විකෘතියක්. එහෙම නෙවෙයි තමන්ගේ කරන ක්‍රියාවන් තුළ තමන් සිහියෙන් ඉන්නවා. ඒකයි මේක හොඳටම ඔළුවට දාගන්න ඕන දේ තමයි යමක් කරන්නේ කෙරෙන දේ දිහා හොඳට බලා ඉන්නවා. ඒක තමයි සිහිය. ඉතින් දැන් මේ වෙලාවේ සිහිය කියලා කියන්නේ මොකද්ද? දැන් මම මේ කියන බණ ටික හොඳට වචනෙන් වචනේ හිතට ගන්න පුළුවන් අන්න සත්‍යය. එහෙම නැතුව දැන් ඔන්න මේක මම මෙහෙම කියනකොට තමන් ඔන්න කාගෙන් හරි අහපු දෙයක් ඔළුවට එනවනම් හරි වැඩේනේ දැන් අරහම කියවන්නේ කියලා ඒ ඔස්සේ හිතන්න ගත්තොත් ඔන්න සිහිය නැහැ. එහෙමනම් මේ වෙලාවේ දැන් කියන ටික මේ මොහොතේම හිතට ගන්නවා නම් අන්න සිහිය තියෙනවා. ඒ නිසා පින්නතුනේ හොඳට මතක තියාගන්න සිහියමයි දිනු කරන්න ඕනේ. ඒකට අද හොඳ තෝතැන්නක් හොඳ අවස්ථාවක් මේ අවස්ථාව. දැන් අපි දැන් මේ බණ ටික අහනවා ඒ සිහියෙන්. ඊළඟට පූර්වක්‍රතිය කියනවා ඒකත් සිහියෙන්. ඊළඟට පරයන්ක භාවනා කරනවා ඒකත් සිහියම තමයි. ඊළඟට භාවනාව නැවැත්තුවට පස්සේ ඔන්න සක්මන් භාවනාව දෙනවා ඒකත් සිහියෙන්. ඊළඟට ගිලම්පස ටික ගන්නවා ඒකත් සිහියෙන්. නැවත ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා ඒකත් සිහියෙන්. එතකොට බලන්න දැන් මේ කාලය කුසල් තියෙන ඒවා හිතා ගන්නවත් බැහැ. ඉතින් ඒ නිසා පින්නතුනේ මේක තමන්ගේ අතේ තියෙන වැඩක්. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න අද දවසේම මේරියාපත සම්පජන්න සද්ධායනා ඊළඟට ශක්මන් ධර්ම ශ්‍රවණ ආහාර ටික ගැනීම මේ හැම දෙයක්ම සිහියෙන් කොළොත් කොහොම තේරෙන්නේ? ඒ නිසා පින්නතුනේ අපේ වෙලා තියෙන්නේ අපි අර ඇත්තට මේක අපි කියන්නේ අපි ගොඩක් දේශනාවලට හුරු වෙලා තියෙනවා. දේශන අහන්න හරි කැමතිනේ. මම ඒක වරදක් හැටියට දකින්නේ බණහාන එක ගොඩක් හොඳයි. හැබැයි දැන් අපි අනිත් තේරවාද රටවල් බැලුවාම ඇත්තටම පින්නතොනේ එහෙම බන අහනවා අඩුයි. ගොඩක් කරන එක තමයි කරන්නේ. දැන් භාවනාවකට ගියත් අර ගොඩාක් දන්න කෙනෙකුට මේක වරදවා ගන්නත් එපා. අපි ධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕන. දැන් ගොඩාක් දන්න කෙනෙකුට පින්නතොනේ දැන් ඔන්න භාවනාවක් කියලා දුන්නාම එයා එකට තමන් දන්න දේවල් එක්ක ගලපන්න යනවා. ගලපන්න ගියාම මොකද වෙන්නේ මේක මෙහෙම වෙන්න බෑනේ. අපන මෙහෙම තියෙනවනේ. හරි වැඩන්නේ. අර මොකෝ දන්නේ නැති කෙනා ඒ සිහිය හොඳට දියුණු කරගෙන යනවා. මං කියන්නේ මේක ධර්මඥානය කියන එක අත්‍යවශ්‍යයි. හැබැයි මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේගේ දේශනා කීපයක මම අහලා තියෙනවා. යෝගාවචරේ ඔය තමන්ට පහළ වෙන ඥාන, නිබ්බිදා ඥාන, උද්‍යප්පේ ඥාන, සංගනාන, භය ඥාන, බයතුපත්ථාන ඥාන, ආදීනව ඥාන, මුංචිත කම්මතා ඥාන, පටිසංඛා ඥාන. දැන් අද බලන්නකො භාවනාවක් කරන්නේ නැති කෙනෙක් උනත්. පින්නතුන් ඇහුවොත් ලස්සනට විස්තර කරනවා. ඉතින් මේ ඥාන හොඳටම දැනගත්ත කෙනාට මොකද වෙන්නේ? පරයන්කේ ඉඳගත්ත ගමන් ආ දැන් ඔන්න මොකක් හරි දෙයක් තේරෙනවා. ආ ඔන්න කැඩි කැඩි යනවා. මේක තමයි මේ උද්‍යප්පේ ඥාන කියලා එයා හිතනවා. ඊට පස්සේ ඔන්න එක පැත්තක් කැඩි කැඩි යන පැත්ත නිකන් අර හිත මායාකාරීනේ. ආ මේ බංග ඥානෙ තමයි. කියලා යා පරිකල්පනය කරන යා එක එක ඥානවලට ලකුණු දෙනවා. එහෙම වුණොත් අපිට අර භාවනාව හරියට සාර්ථක කරගන්න බෑ. ඒ නිසා පින්නතුල ටිකක් හිත නිදහස් කරගෙන හොඳට හිත සැහැල්ලු කරගෙන සිහියම දියුණු කරන්න පුරුදු වෙන්න. අද දවසේදී වෙන කිසිවක් කරන්නේ නැතුව සිහියම දිනු කරන්න මහන්සි ගන්න ඕන ඒ තුළින් පින්නතුනේ අපේ ඉලක්කය සපුරා ගන්න පුළුවන්. දැන් බලන්න ගොඩාක් සූත්‍ර දේශනා කියවුවත් අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ චතුත් අධ්‍යානය දක්වා යන්න කියනවා. ඊළඟට පින්නතුනේ එතනින් එහාට කියන්නේ බොහොම ඉක්මනින්ම යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් විදිහක් තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේකෙන් මම කියන්නේ ධ්‍යාන උපදෝප ගමම්ම නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ හැබැයි පින්නතුනි මේ දේ කියන්න ඕන. අද ගොඩක් අය ඒක කාට හරි ප්‍රමාදයක් ඇති වෙනවා කියලා කියන්නේ නමුත් ඒක නොකීම තුළ ධර්මය පිළිබඳව විවිධ කුකුස් ඇති වෙන්නත් පුළුවන්. ඒ දේ තමයි අපිට පාරමී පිළිලා තිබුණ නැත්නම් අපිට උත්තරීතර තත්වයකටපත් වෙන්න බෑ. දැන් හැබැයි මෙතනදී අපි හිතන්න ඕන දැන් සාමාන්‍ය කෙනෙක් භාවනාවට ගිහිල්ලා අනේ මට පාරමී පිරිලද නැද්ද ඒවා කවදාවත් හිතන්න එපා. කරන වැඩේ හොඳට කරන්න. එතකොට පින්නතුනේ පාරමී පිරිලා පිටිපොන් නැත්තම් පාරමී පිරේ. එහෙම හිත හිතා ඉන්න එපා. මොකද මම මෙහෙම කිව්වේ පාරමිතාවන් ඒ නොවන මොහොකුරා ගිහිල්ලා නැත්තම් පින්නතුනේ යථාර්ථය දකින්න බෑනේ. ඒක අපිට ත්‍රිපිටක ධර්මයෙන්ම ඔප්පු වෙනවා. කොච්චර සූත්‍ර දේශනා තියෙනවද? සමහර ස්වාමීන් වහන්සේලා ඉල්ල බණහනවා නිවන් දකින්න බෑ. ඉතින් ඉල්ල සරිය ස්වාමීන් වහන්සේට කියනවා මේ බලන්න අපිට බුදුරජාණන් වහන්සේ කර්මස්ථාන දෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ පසුව සරිය ස්වාමීන් වහන්සේට දේශනා කරන පාරපුත්ත ඒ භික්ෂුන් වහන්සේලාට මේ ජීවිතේ නෑ නෝන මොහුකුරා ගිල්ල නෑ මේ බුදු කෙනෙක් ඉස්සරහා දැන් බලන්න සංයුත්තනිකායේ තියෙන කෝසල සංයුත්තේ කියලා සංයුත්තයක් සූත්‍ර කොච්චර තියෙනවද ඒ හැම සූත්‍රයක්ම දේශනා කරලා තියෙන කොසල රජුරවන්න දැන් බලන්න දැන් මෙතන අපි හිතමුකෝ කෙනෙක් නම් කරලම මහරාජ මහරාජ කියලා කොසල් රජුරු ආමන්ත්‍රණය කළමයි ඒ බණ කියලා තියෙනවා හැබැයි කොසල් රජුරවන්න සෝහාන් වෙන්නවත් බැරි වුණා. නේද? එහෙමනම් පින්නතුනි අපි දැනගන්න ඕන මේ ශක්තිය දිනු වෙලා තිබුණ නැත්නම් අපිට ඒක කරගන්න බෑ. හැබැයි දිනු වෙලා නැත්නම් අපි මේ විදිහට සිහිය දිනු කරනකොට මේ විදිහට භාවනා කරනකොට කොච්චර ප්‍රඥා පාරමිතාවක් පිරෙනවද? දැන් බලන්න අර ධාරු තීරිය ඒ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනේ ජීවිතේ පරදුවට කියලා මහාදම් පුරපු කෙනෙක්. කන්දකට නැගලා පිනිමඟ තල්ලු කළා. යථාර්ථය අවබෝධ කරගන්න නැතුව ආයමට බහින්න ක්‍රමයක් නැහැ. ඉනිමඟ තල්ලු කරපුවාම උන්වහන්සේ බඹලෝ ඉඳලා නැවත අපේ බුද්ධ ශාසන කාලේ ඉතින් මෙහෙම තාපසෙක් හැටියට ප්‍රකට වෙලා ඉඳලා බ්‍රහ්මේකුගේ උපකාරයෙන් අන්තිමට බුදුරජාණන් වහන්සේ ශ්‍රාගෙන ආවා. හොඳට ප්‍රඥාව දිනු කරලා තිබුණේ. හැබැයි අර පරතෝගෝ සප්‍රත්‍ය කියන ඒ ධර්මයේ නැතුව මේකට පිපෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ දැක්ක ගමම කිව්වා භාගතුන් වහන්සේ මට බණ කියන්නේ. බුදුරජාණන් වහන්සේ 109යි දේශනා කරන දිත්තේ දිත්ත මත්තම් කිව්වා. ඒ වෙලෙම නිවන් අවබෝධ කළා. ඒතර මේ ශාසනේ ශනිකව ධර්මය අවබෝධ කරගත් අයගෙන් අග්‍රථානාන්තරය ලබන්නේ ධාර්මීය ස්වාමීන් වහන්සේ. ඒතර ඒක නිකන් සිද්ධ වුණේ නැහැ. ඒකට පින්නතුනි සසර පුරා හොඳට පුරුදු කරා. මම මේකෙන් අදහස් කරන්නේ මේ පින්නතුල්ලාට මේ ප්‍රතිපත්ති පිළිගෙන මේ ජීවිතේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ප්‍රතිඵල ඒකාන්තයෙන්ම ලැබෙනවා. අනිවාර්යයෙන්ම පාරමී පිළිලා කියනවා නම් බුද්ධ ශාසනයේ නෛර්යානිකයි මගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේක පළවෙනි තැන. ඊළඟට පින්නතුන මේ සිහිය දිනු කරනවා කියලා කියන්නේ හොඳට තේරෙනවා ඔය ආදිත්ත පරයාය සූත්‍රය අට කතාව බලනකොට ඒකේ තියෙනවා සිහිය දියුණු කරන අය දුගතිගාමී වෙන්නෙම නැහැ. එහෙනම් දුගතිගාමී වීම වළක්වා ගන්න මේ සිහිය කියන එක හරිය වටිනවා. දැන් බලන්න අපායකට වැටුණොත් සංජීව නරකය කියලා කියන්නේ දැන් එහෙ එක දවසක් කියලා කියන්නේ අපේ අවුරුදු 8 ලක්ෂයක් එහෙ එක දවසයි. සංජීව නරකය මම කියන්නේ අවීචි මහ නරකය නෙවෙයි. එතකොට සංජීව නරකේ එක දවසක් කියලා කියන්නේ අපේ අවුරුදු 8 ලක්ෂයක් එහෙත් එක දවසයි. ඒ වගේ දවස් 30ක් තමයි මාසෙ. ඒ වගේ මාස 12ක් තමයි එහි අවුරුද්ද. ඒ වගේ අවුරුදු 500ක් එහෙත් ආයෙත් ඉතින් ගණන් හදා ගන්නකෝ. එතකොට බලන්න පින්නතුනේ අපි සිහිය දිනු කරලා තිබුණොත් අනිවාර්යෙන්ම අපිට ඒ වගේ වළකින්න පුළුවන්. ඒ නිසා මේ කරන වැඩේ ඉතාම වටිනවා මේකෙන් පින්නතුනේ ලැබෙන ප්‍රතිඵල න්‍යායම කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට මේ පින්නතුලා මේ බුද්ධ ශාසනය තුල මම දන්නවා ඉස්සරට වඩා ඉස්සර පින්කමක් කරනකොට දැන් ඉස්සර රුවන්වැලිසෑයට ගියාම අපේ හිත යෙදෙනවට වඩා දැන් හිත යෙදෙනවනේ අපේ සිහිය තියෙනවා සද්ධාව තියෙනවා ප්‍රඥාව තියෙනවා හැම වෙලේම සිහියෙන් වැඩ කරනවා සමහර වෙලාවට ඉස්සර අපි මුල්ම කාලවල මේ ධර්මයට එන්න කලින් ඔහේ රුවන්වැලි සෑය වටේ නිකන් රවුමක් අහලා එන්න ඇති. නමුත් පින්නතුනේ අද එහෙම කරන්නේ අද අපි දන්නවා ඒ තැන කොච්චර වටිනද නැද්ද. ඒතර අපේ සිහිය උපරිම වශයෙන් තියෙනවා. එතකොට බලන්න පින්නතුල්ලා මේ සිහිය දිනු කිරීම තුළින් දානයක් දෙනවා නම් ඒක 100ට 100ක්ම සාර්ථක පින්කමක් බවට පත් කරගන්න පුළුවන්. ඊළඟට සීලයක් රකින්නකොට මේ සිහිය තියෙනවා නම් කොච්චර වටිනා සීලවන්තකමක් එතන රැකෙනවද? ආරක්ෂා වෙනවද? මේ සිහිය එකට ඕන. ඊළඟට පින්නතනි කරන සෑම පින්කමක්ම මහත්ඵල මහානිසංස කරගන්න මේ සිහිය උපකාර වෙනවා. ඒ නිසා මේ වගේ වැඩසටහන් වලට ඇවිල්ලා සම්බන්ධ වෙලා තමන්ගේ ඕනෑකමින් මේ සිහිය දියුණු කරන්න කෙනෙකුට ලැබෙනවා කියලා කියන්නේ ඒක පූර්ව වාසනාවක්. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උත්තරීම ඵල ලා ගන්න ඕන. ඉතින් පින්නතුල්ලාගේ මේ සිත්වලට හයියක් ඇති වෙන විදිහට උත්තේජනයක් ඇති වෙන විදිහට තමයි අපි මේ ටික මේ කියන්නේ. මොකද මේ ලැබෙන කාලය කියා මෙමු කරන්න පුළුවන් කාලයක් නෙවෙයි, ඊටාම වටිනා කාලයක්. එහෙමනම් පින්නතුනේ පින්වත් හැම කෙනෙකුටම අද දවසේ අපි අර කියපු විදිහට දැන් පරියංක භාවනාවේදී ඒ වෙලාවේදී අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න එපා. අනේ මගේ හිත පිට යනවා. පිට යනවා තමයි හිත. ඉතින් පිට යන හිත නැවත ගන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දක්ෂතාවය. ඊළඟට දැන් සක්මන් කරනකොට ඒත් හිත පිට යනවා. ආපහු කර්මස්ථානයට ගන්නවා. එතන බලන්න ආතාපි සම්පජානෝ සතිමත් තුනව තියෙනවා. ඒ හිතට ඒ පිටට ගිය හිත ආපහු ගන්නවා කියන්නේ වීරියක්නේ. එතන සම්පජාන්නේ අවබෝධයේ කාන්තෙන් තියෙනවා, සිහිය තියෙනවා. ඒ නිසා හිත පිට යනවා කියලා කලබල වෙන්න එපා. හිත පිට යනවා නම් ඒ පිට යන සිත ආපහු ගන්න පුළුවන් නම් ඒ ඇති. ඊළඟට පින්නතොනේ ඔන්න ගිලම්පස ගන්නකොට ඒ වෙලාවේ සිහියෙන් ගන්නවා. මෛත්‍රී කර්මස්ථානයකින් ඊළඟට පින්නතොනේ වැසිකිළියට කැසිකිළියට යනවා. ඒ වෙලාවේ සිහියෙන් ඉන්නවා. එතකොට බලන්න මේ හැම වෙලාවකම පින්නතුලට සිහියෙන් කාලය ගත කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා පින්නතුනේ මේ පිළිබඳව මම හිතනවා හැම කෙනාගේම සිත්තරට මේක දැනෙන්න ඇති. ඒ නිසා සිහියම දිනු කරන්ද මේ කාලය තුල පින්වත් හැම දිනාතම ශක්තිය බලය ලැබේවා වැඩේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් දැන් කවුරුත් නැගිටලා පෝවක්ෘතිය සම්පාදනය කරමු. ඊට ප්‍රථමයෙන් පින්නතුනේ චුට්ටක් වාඩි වෙන්න මට ධර්ම දේශනාවක් සඳහා වඩින්න කියන උදේ ඒ නිසා පුණ්‍ය ආනුමෝදනාවක් වෙන මම ඒකත් කරලම යන්නම්